නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් මේ අලියම පාන්දර අපි සාකච්ඡාවට සූදානම් වෙලා සිටින්නේ මෛත්‍රී භාවනාව තුළින් සිත සුදුසු මානසිකත්වයේ තුල පවත්වා ගන්නේ කොහොමද කියන කාරණාව සාකච්ඡා කිරීමට අපි දන්නවා භාවනාවක් යම් කිසි කෙනෙකුට අවශ්‍ය වෙන්නේ එයාගේ මානසිකත්වය අදා ගැනීම පිණිස භාවනා කිරීමට කෙනෙක් සූදානම් වෙන්නේ එයාගේ මානසික අවුල මානසික කම්පනය එහෙම නැත්නම් සිතේ තියෙන දුක නිවා ගැනීමට අද වර්තමානයේ අරගෙන බලනකොට සසර දුකෙන් එතර වෙලා නිවන් දැකීමේ අරමුණ නැතිව Tamange සිත සංසුන් කර ගැනීම, නිදහස් කර ගැනීම, ප්‍රීතියටපත් කර ගැනීම, විවේකයේ සිටීම කියන මේ අරමුණු අරඹය භාවනා කරන භාවනා යෝගින් අනන්තයි අප්‍රමාණයි. නමුත් මේ භාවනා යෝගින් තුල හැමෝටම යම් යම් ප්‍රතිඵල මේ භාවනා තුල ලැබුණත් අවශ්‍යම ඵලය මාර්ගඵල නිවන් අවබෝධය මේක ලබාගන්නේ අතලොස්සය. එමනම් තමන් භාවනා කරන විට මේ සිත සුදුසු මානසිකත්වයක් මත පීඨීම හා පවත්වාගෙන යෑම කියන කාරණාව ගොඩාක් වැදගත් වෙනවා. අපගේ සිත කොයි ආකාරයටද සැකසෙන්නේ අපගේ සිත සෑල්ලු වෙලා ප්‍රීතියටපත් වෙලා නිදහස් වෙලා ක්‍රියා කරන ක්‍රමවේදය පිළිබඳ අවබෝධය මේ භාවනා යෝගියා අනිවාර්යයෙන්ම ලැබිය යුතුමය සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සැනසෙත්වා කියන මේ මෛත්‍රී වාක්‍ය නිතර නිතර සජ්ජායනා කරන මෙනෙහි කරන භාවනා යෝගියා මොනතරම් චිත්ත අවුලක සිටියත් මොනතරම් පැටලිලි සාගතව කැළඹිච්ච ස්වභාවය තුල තිබී සිටියත් කාලයක් මේ මෛත්‍රී වාක්‍ය සජ්ජායනා කරනකොට එයා තුළ නිවීමක් අට ගන්නවා. සංසුම් භාවයක් අට ගන්නවා. ප්‍රීතියක් අට ගන්නවා. මේ ක්‍රියාවලිය භාවනා යෝගියා භාවනා කරමින් සිටින විට එයා මේ භාවනාව කොතෙක් දුරට අවබෝධයෙන් සිදු කරනවද? කොපමණ දුරට වමනාවෙන් සිදු කරනවද කොපමණ දුරට ඒ අරමුණේ රැඳී සිදු කරනවාද කියන කාරණා තුන මත මේ ප්‍රීතිය සංසුම්භාවය නිදාස සන්තෝෂය එයට ඉක්මනින් ලැබෙනවා භාවනා යෝගියා මේ සිත දුකට ප්‍රශ්නයකට වේදනාවකට ගොදුරු වෙනවා නම් ඒ සෑම මානසිකත්වයක්ම කාරණා තුනක් මත පදනම් වෙනවා. ඒ තමයි සුවපත් භාවයේ නැතිකම සිත දුකෙන් පිරීම සුත සිත මානසික ප්‍රශ්න වලින් ලෙඩවීම මේ කියන කාරණා තුන තමයි ඕනෑම කෙනෙකුගේ සිතක් දුකටපත් වෙන්න ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ. එහෙනම් අපි දන්නවා අපගේ සිත සුවපත් භාවයේ නැතිව දුකට ගොදුරු වෙලා මානසික ලෙඩ රෝග ඕන තරම් තියෙනවා මේවැනි ලෙඩ රෝග වලින් රෝගාතුර වෙලා පවතිනවා නම් ඒ සිත තුළ විකෘති භාවයක් අවුලක් සංසුම්භාවයේ නැති කලබලකාරීත්වයක් පෑදිලි නැතිකමක් පැටලවිල්ලක් තියෙනවා මේ සිත නිතර නිතර කැළඹිලා අනිත් අයට දුක දෙන විදියට নানা ප්‍රකාර වචනවල දෝෂ ක්‍රියාවල දෝෂ සිතවිලිවල දෝෂ කියන මේ තුන් ආකාරය තුල එයා විශාල දුකක් වේදනාවක් නිතරම අත්විඳිනවා මේ මානසිකත්වය තුළ ඉන්න මේ භාවනා යෝගියා නැවත නැවත මේ මෛත්‍රී වාක්‍ය සජ්ජායනා කරනකොට එයා නිතර නිතර කියවනවා මේ සුවපත් භාවය. එයා නිතර නිතර කියවනවා මේ නිදුක් භාවය. නිතර නිතර සජ්ජායනා කරනවා නිරෝගී භාවය. අපි දන්නවා අපි යම්කිසි අවස්ථාවක යමක් ඕනවට වඩා හිතනවා නම් ඒ දේ ඒ විදිහටම සිදු වෙනවා. මේක සැකයකින් නෙමෙයි ඕනෑම දෙයක් ඒ විදිහටම සිද්ධ වෙන්න පුළුවන්. තමන් වැටෙනවා වැටෙනවා කියලා විශාල වශයෙන් මෙනෙහි කරගෙන තරප්පුවක නැගුවොත් අනිවාර්යම වැටෙනවා. තමන්ට ලෙඩ රෝග නැහැ නමුත් මට මේ ලෙඩ රෝගේ ඇදෙයි ඇදෙයි කියන සැකයේ තුලින් නිතර නිතර රෝගී තත්ත්වෙ මෙනෙහි කරනවා නම් නොබෝ දවසක් වෙන්නේ නැහැ. ඉක්මනට ඒ රෝගයේ අයිතිය අපට ලැබෙනවා. මට මොකවත් වෙන්නේ නැහැ. මට කිසිම අනතුරක් වෙන්නේ නැහැ කියන දැඩි විශ්වාසය තුල හිටියොත් ගොඩාක් දුරට අනතුරු වෙන්නේ නැහැ. උනත් ඒක දරා ගන්න පුළුවන් මානසිකත්වයේ Tamanට ඇති වෙනවා. එහෙනම් අපි කුමක්ද සිතන්නේ ඒ සිතවිල්ලට අනුව මේ සෛලවල රසායනික වෙනසක් ඇති වෙනවා අපි මොනවද ප්‍රාර්ථනා කරන්නේ ඒ ප්‍රාර්ථනා කරන තරංගවලට අනුව මේ කයේ රසායනික වෙනස්කමක් එහෙම නැත්නම් වෙනස් වීමකට භාජනය වෙනවා ඇයි මේ කය ඇදිලා තින්නේ අණු වලින් නම් මේ කයේ තියෙන ඉන්ද්‍රියන් ඇදලා තින්නේ අණු වලින් මේ කයේ තියෙන සෑම කොටසක්ම අණු වල එකතුවක් නම් මේ තරංගය අණුවක් අණු වලින් නිර්මාණය වෙච්ච පීඩනයක් මේ පීඩනය තුලින් මේ අණු වලට කම්පනයක් දෙනකොට පීඩනයක් දෙනකොට ඒ තරංගය මේ සේරම අණු වලට පීඩනයක් ඇති වෙලා භ්‍රමණ වේගයට බාධා ඇති වෙලා ක්‍රියාකාරීත්වයට ගැටලු ඇති වෙලා අර තරංගය මේ අණුවල මිශ්‍ර වෙලා සම්පූර්ණ කයේ තියෙන ක්‍රියාවලිය රසායනිකත්වය ක්‍රමවේදය ඔක්කොම වෙනස් වෙනවා. අපි දන්නවා හොඳට දාඩිය දාලා කලම්බල වෙලා වෙච්ච කෙනෙක් ඉදිරියේ විදුලි පංකාව කරකවපු ගමන් ඒ දාඩිය නිවිලා කබල කලබලකාරීත්වය අඩු වෙලා එයාට විවේක සුවයක් ලැබෙනවා. එයාට අපි මොකවත් දුන්නේ නැහැ. මොකවත් කිව්වෙත් නැහැ. විදුලි පංකාව කරකනකොට මේ පංකාව කැරකින තරංගය තුළ ඒ වාතය තුළ එයාගේ සම්පූර්ණ මානසිකත්වයේ කායිකත්වය වෙනස් වෙනවා. ඒ තරංගය ඇඟේ වැදිලා ඒ ඇඟේ තියෙන සම්පූර්ණ රසායනික ගුණය වෙනස් කරනවා. නිකම්ම නිකම් යකඩ පෙත්තකින් ලෝහයකින් එළියට විසිකරන මේ වායු තරලය තුලින් මේ වගේ වෙනස් වීමක් අපේ කයේ සිදු කරන්න පුළුවන් නම් කයේ ක්‍රියාකාරීත්වය අපාසුතාවය විඩාව සංසිඳනවා නම් ප්‍රාණය මිශ්‍ර කරලා නිර්මාණය කරන ලද තරංගයට චිත්ත වීතියට මොනතරම් මේ කය විනාශ කරන්න පුළුවන්ද මොනවද මේ චිත්ත වීතියට මේ කයේ රසායනිකත්වයට කරන්න බැරි කියලා වුවොත් මේ ප්‍රශ්නේ වඩාත් නිවැරදි. එනම් අපි පිළිබඳව සිතන ප්‍රශ්න විතරක් නෙමෙයි සිතවිලි විතරක් නෙමෙයි අනිත්‍යය පිළිබඳව ඇති කරගන්නා වූ චේතනා පවා ගොඩාක් ගැඹුරු ප්‍රතිඵල රසායනික වෙනස් වීම ඇති කරන සුළුයි මේ භාවනා යෝගියා මේ අවබෝධය මත කල්පනා කරනවා මේ සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවය නිතර නිතර සජ්ජායනා කරන මට කුමක් සිදු වෙමින් පවතිනවද මාගේ සිත කුමකට ගොදුරු වෙමින් පවතිනවද කියලා බලනකොට මේ තාපසයාට තේරෙනවා Taman නිතර නිතර සුවපත් භාවය මෙනෙහි කරන නිසා සුවපත් භාවය කියන ඒ චේතනාව ඒ තරංගය නිතර නිතර මේ සිතේ මිශ්‍ර කරන නිසා මේ සිත තුළින් ඒ තරංගේ නිතර නිතර නිකුත් කරන නිසා මේ කයේ සුවපත් කියන සුවය Tamanට දැනෙන්න පටන් ගන්නවා. නිදුක් භාවයේ නිතර නිතර මෙනෙහි කරන නිසා ඒ නිදුක්භාවය කියන තරංගය මේ මානසිකත්වය තුළ නිතර නිතර නිස්පාදනය කරන නිසා දුක නැති වේදනා නැති ප්‍රීතිමත් ස්වභාවයක් අත්දැකීමක් Tamanට දැනෙන්න පටන් ගන්නවා. නිරෝගී භාවය නිතර නිතර සී කරලා මේ තරංගය කරන කොටගෙන මානසික නිරෝගීභාවය එහෙම නැත්නම් සංසුම්භාවය ඇති වෙනවා. එහෙනම් අපි බලාපොරොත්තු වෙන්නේ චිත්ත සුවය, චිත්ත විවේකය, චිත්ත සමාධිය කියන මානසික සුව නම් ඒ ප්‍රදේශයේ තමයි මේ සිතට සුදුසු නම් ජීවත් වෙන්න. තථාගතයන් වහන්සේ දේශනාවේ සඳහන් කරනසේක පතිරූප දේශයක අපි වාසය කරන්නට ඕනේ. මොකද්ද සුදුසු ප්‍රදේශය නිවුණා වූ ප්‍රදේශය ලෝකෝත්තර ප්‍රදේශය අපගේ විමුක්තිය සැලසෙන ප්‍රදේශය ක්ලේශ වලින් නිදොස් වෙච්ච වෙන් වෙච්ච ප්‍රදේශයට තමයි පතිරූප දේශ වාසෝච කියලා ඒ සුදුසු ප්‍රදේශයක වාසය කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මේක දිව්‍ය ලෝක තරල වලට ගින් බැලුවාම දිව්‍ය ලෝකයේ සුදුසු ප්‍රදේශයක් නැහැ. ඇයි දිව්‍ය ලෝකයේ සුදුසු ප්‍රදේශ නැත්තේ? සුදුසු ප්‍රදේශ කියනකොට ඇලීම ගැටීම අඩු වෙන්න ඕනේ. ප්‍රශ්න අඩු වෙන්න ඕනේ. දිව්‍ය ලෝකේ විමාන පිළිබඳ තණ්හාව තියෙනවා. සප සම්පත් පිළිබඳව පොරබැදීම තියෙනවා. මහේසාක්‍ය වෙන්න ඕනේ දීර්ඝායුෂ ලබන්න ඕනේ කියන කුසල් වඩන පින් වඩන ඒ සම්පත් එකතු කරන ලෝභකම තියෙනවා තමන්ගේ රජකම රැක ගන්න ඕනේ ඒ තබිමානවල තියෙන සම්පත් ටික රැක ගන්න ඕනේ අනිත් අයගෙන් වෙන කරදර අයින් කරන්න ඕනේ කියන මානසිකත්වයේ මත අසුරයන් එක්ක විටින් විට යුද්ධත් අට ගන්නවා එනම් මේ සුදුසු ප්‍රදේශයක සිත වාසය කිරීමේ අදාසෙන් දිව්‍ය ලෝකගත වුණාම ඒකෙන් එතන කරන්න බෑ ඒ ස්ථානේ. ඇයි එතන තියෙන පීඩනය, කම්පනය, ඒ මානසිකත්වය ඒක හදන්න දෙන්නේ නෑ. එතන ඒ සියලෝම දේවල් වලට ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව කුසල් තණ්හාවෙන් පින් තණ්හාවෙන් ලෝභය වඩන්නේ නැතුව දිව්‍ය ලෝකවලින් නිවන් දකින විඥාන තියෙනවා. හැබැයි කෝටි ගානකට එකක්. හැබැයි සුදුසු ප්‍රදේශයක වාසය කිරීමේ ඒ ඇකියාව නිතරම ලැබෙන්නේ බ්‍රහ්ම ලෝක තරලවලට සාපේක්ෂව. ඇයි මේක බ්‍රහ්ම ලෝකයේ මේ මානසිකත්වය මේ ශ්‍රේෂ්ඨ ගුණය ඉමි කරගන්නේ කියලා බලනකොට ගොඩාක් ගැඹුරු දේවල් කල්පනා කරලා ගැඹුරු විදර්ශනාත්මක දේවල් ප්‍රඥාවට ගෝචර වෙන දේවල් වඩලා අවුරුදු ගණන් භාවනා යෝගීව හිටපු සෑම නාමයක් රූපයක්ම මට්ටම් ගණනාවකින් ගැඹුරින් දකින්න පුළුවන් විඥාන තමයි බ්‍රහ්ම ලෝකගත වෙන්නේ. ගොඩාක් බ්‍රහ්ම ලෝකවල තියෙන විඥාන උත්පත්තියෙන්ම තපස්වරු. පොඩි කාලේ ඉඳලාම බ්‍රාහ්මණ වංශවල ඉපදිලා ඒ වංශයේ හේතු කරගෙන තපස් ජීවිතය කාලය පුරාම වඩලා වේද ශාස්ත්‍ර මේවා ඉගෙනගෙන ගොඩාක් ගැඹුරු ප්‍රඥාව තියෙන ඥානය තියෙන ඒගොල්ල තමයි මේ බ්‍රහ්ම ලෝකවල වැඩිපුර උප්පත්තිය ලැබලා තියෙන්නේ. අනිත් සාමාන්‍ය කට්ටියත් බ්‍රහ්ම ලෝක යන වෙලාවල් තියෙනවා. පෘථුජන ස්වභාවය තුළ තමන් අත්දැකීම් වලින් අවබෝධ වලින් භාවනා කරලා ඒ ඒ තරලවල තියෙන ඒ තරංග මට්ටමට අනුව සිත දියුණු කරගෙන ඒ සුදුසුකම් ලැබපු ඕනම කෙනෙකුට යන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රඥාව ඒ අවබෝධය එතනට තියෙන්න ඕනේ. කුසලය වැඩිපුර තියෙනවා නම් කුසලයට අදාළ ලෝකවල ඉපදෙනවා. ප්‍රඥාව අධික නම් ප්‍රඥා මට්ටම් වලට අදාළ බ්‍රහ්ම ලෝකවල ඉපදෙනවා කොච්චර දේවල් අත්හැරලා තියනවද ඒ ප්‍රමාණයට අනුව තමයි අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉපදෙන්නේ අල්ලාගෙන ඉන්න තරම වැඩි වෙන්න වැඩි වෙන්න අරූපාවචර වල තියෙන සම්බන්ධය අඩු වෙනවා අරූප කියලා කියන්නේ අත්හැරපු කට්ටිය එහෙනම් ගොඩාක් අත්හැරපු කට්ටිය සියුම් දේවල් අත්හැරපු කට්ටිය සියුම් දේවල් අත්හරින්න දක්ෂ කට්ටිය කියන මේ විඥාන තමයි අරූපගත වෙන්නේ. රූප නැහැ අත්දරලා. ඒ වගේම ගොඩාක් තිරිසන් වැඩ කරලා নানা ප්‍රකාර දුක් වේදනා කරදර දීලා ඒ මට්ටම් වලට අනුව තමයි තිරිසන් ලෝකවල ගින් ඉපදෙන්නේ. අපි මේ මිනිස්සු විනාශ කරලා විශාල පාප කර්ම කළාට පස්සේ විශාල වෙනස් වීම විනාශ වීම වෙන්න ඕනේ අපට. ඒ විනාශයෙන් අපට දරා ගන්න බැරි තරම් මා විශාල පරිමාණයෙන් එන්න ඕනේ. ඒ නිසා සතර අපායකින් ඉපදෙනවා. එනම් මේ දෙතිස්මා තලය තුල උත්පත්තියක් විඥානයකට ලැබෙන්නේ ඒ විඥානය කරගත්තා වූ එකතු කරගත්තා වූ තරංගවලට අනුව ඇතිවෙනා වූ රසායනික ගුණය අනුව සෑම චෛතසිකයකටම රසායනික ගුණයක් තියෙනවා ඇයි ඒ චෛතසිකය නිර්මාණය වෙන්නේ අණු වලින් නම්? ඒ තරංගය තුල පීඩනයක් තියෙනවා නම්, ඒ අණු භ්‍රමණය වෙනවා නම්, ඒ වර්ණයක්, ආයුෂයක්, සැපයක්, බලයක්, නුවණක් තියෙනවා. ඒ ක්‍රියාකාරී තරංගයට ප්‍රතිඵලයක් තියෙනවා. වන්න ගන්ධ රස ඕජා තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ තියෙනවා මේ තරංගය තුල මේ ගුණාංග 32ම තියෙන නිසා ඒ රසායනික වෙනස ඒ ඒ තරංගවල ධාරිතාවට අනුව වෙනස් වෙනවා. සෑම තරංගයකටම සුවඳක් තියෙනවා ගඳක් තියෙනවා ඒ ඒ තරංගවල පවතින ඒ අණුවල ක්‍රියාකාරීත්වයට අනුව භ්‍රමණ වේගයට අනුව ඒක වෙනස් වෙනවා එනම් මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ සිත නිතරම ක්‍රියාත්මක වෙනවා මේ කය තුල මේ වගේ ක්‍රියාවලියක් නොකඩවම පවතිනවා මේකේ යථාර්ථය කුමක්ද කියලා බලනකොට මේ සිත කොච්චර සංවරව කටයුතු කළත් කොච්චර ක්‍රියාකාරීත්වය අවම කළත් මේක තුල දුක පවතිනවා නිතර නිතර කැළඹිච්ච ස්වභාවය පවතිනවා හොඳම උදාහරණය තමයි අපි සුවඳ සීලීව කතා බහ කරගෙන හොඳට සෙනේ බරෙන් ිතවත් වෙලා ආශ්‍රය කරගෙන ඉන්න අවස්ථානන්ත අප්‍රමාණ අපේ ජීවිතයේ තියෙනවා. ඒ විදිහට අපෙත් එක්ක ඉන්න හොඳම මිතුරා බැරි වෙලාව අපි පිළිබඳ වැරදි වැටහීමක් ඇති කරගෙන එක පාරට නිന്ദා සාගත ලෙස අපාස ලෙස කතා කරනවා නම් අර යාළුවා කෙරෙහි තිබිච්ච සන්තෝෂය ප්‍රීතිය ඒ විවේකයෙන් තිබිච්ච මානසිකත්වයට මොකද්ද වෙන්නේ කියලා බලනකොට එක සැනේම අවිවේකයටපත් වෙලා දුකටපත් වෙලා වේදනාවටපත් වෙලා වෛරයෙන් පිරෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. එනම් මේ සිත සැනේ වෙනස් වෙනවා. මේ සැනේ සැනෙන් වෙනස් වෙන නිසා තමයි දුක වේදනාව පීඩණය මේ හැම දෙයක්ම නිර්මාණය වෙන්නේ. මේ සෑම දුකටම වේදනාවකටම කම්පණයකටම හේතුව කුමක්ද කියලා බලනකොට අපට පෑදිලිව පේනවා සුවපත් භාවයේ නැතිකම නිතරම දුකෙන් පෙළීම සිත මානසිකව ලෙඩවීම කියන මේ ත්‍රි ප්‍රශ්නය තමයි මේ තුන් ආකාර ප්‍රශ්නය තමයි අපට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ එහෙනම් මේ මෛත්‍රී භාවනාව වඩන මේ භාවනා යෝගියාට පැහැදිලිව පේනවා සිත සුදුසු ප්‍රදේශයක විවේකයෙන් පවත්වාගෙන යන්නට මේ සිත සුවපත් කරවලා සන්තෝෂයෙන් ජීවත් කරවීමට සුදුසු ප්‍රදේශයකට මේ සිත පත් කිරීමට අපට පුළුවන්කම ලැබෙනවා මේ තුන් ආකාර කාරණා මේ සිත තුළ සම්පූර්ණ කරලා සුවපත් භාවයේ නිදුක් භාවය නිරෝගී භාවය එනම් මේ සිත අපි ඊතාවෙන හිටිය ආවල් ප්‍රදේශයේ ආවල් රටේ හිටියොත් මේක සුදුසුයි කියලා ගොඩාක් පෝසත් රටවල දියුණු රටවල ඒක පුද්ගල ආදායම වැඩි නම් අලංකාරය වැඩි නම් තාක්ෂණය දියුණු නම් අපි හිතාගෙන හිටියා මේක තමයි සුදුසු ප්‍රදේශය සන්තෝෂයෙන් ජීවත් වෙන්න හැබැයි තාක්ෂණය දියුණුවයි කියලා කියන්නේම දුක වැඩි කියන එක. සමාජයේ දියුණුවයි කියලා කියන්නේ ප්‍රශ්න වැඩි කියන එක. ඒකපුද්ගල ආදායම් වැඩි කියලා කියන්නේ සිල් කැඩෙනවා කියන එකයි සිල් කඩන්න ආදායම් තියෙනවා. සල්ලි වැඩි වෙනකොට වත්කම් වැඩි වෙනකොට මිනිසුන්ට කරන්න දෙයක් නැහැ. අලුත් අලුත් ක්‍රම හොයා ගන්නවා සිල් කඩන්න. එනම් මේ ප්‍රශ්න ටිකට තියෙන උත්තරය තමයි අපගේ සිත තුළ මානසිකත්වය තුළ පවතින කම්පනය අඩු කරලා අනවශ්‍ය පීඩන අඩු කරලා අපගේ සිත තුළ තියෙන වේදනා ස්වභාවය ඉවත් කරන මේ සුවපත් භාවය නිදුක් භාවය නිරෝගී භාවය වඩා වඩාත් මෙනෙහි කරලා සජ්ජායනා කරලා මේ සිත ගොඩාක් සන්තෝෂයෙන් පුරවලා කිසිම අරමුණක් නැතුව ප්‍රීතිය පමණක් අරමුණු කරගෙන කිසිම අනවශ්‍ය ප්‍රශ්නයක් ගැටලුවක් නැතුව නිරෝගීමත් සුවයෙන් සංසුන්ව ජීවත් කරවීමේ මේ తත්වය තමයි මේ ලෝකයේ සෑම කෙනාම බලාපොරොත්තු වෙන සිත පිළිබඳ සුදුසු ප්‍රදේශය එහෙම නැත්නම් සුවසේ වාසය කරන ක්‍රමවේදය. අපි දැනගන්නට ඕනේ මේ මෛත්‍රී වාක්‍ය තුලින් ඇත්තටම මේ සුදුසු ප්‍රදේශයක මේ සිත පීඩන්නේ කොහොමද කියන එක. අපි ඉන්න ප්‍රදේශයේ අඩුපාඩු තියෙද්දී ප්‍රශ්න ගැටලු තියෙද්දී මානසික විකෘතිභාවයන් තියෙද්දී මේක කොහොමද ප්‍රතිරූප දේශයක් වෙන්නේ? ඒ අඩුපාඩු වලට මොනවද වෙන්නේ? මේ දුකට පීඩණයට ප්‍රශ්නෙට මොකද්ද වෙන්නේ? ඒවා එහෙම තියෙද්දි මේ தത്വයට ඇති වෙන්න පුළුවන්ද කියන අභිරහස පිළිබඳ අපි දැනගන්නට ඕනේ. මේ සුවපත්භාවය කියන මේ වචනය තුල මොකද්ද අපගේ සිතට ඇති වෙන්නේ කියලා බලනකොට අපට පෑදිලිව පේනවා මේ චිත්තය තුල නිර්මාණය වෙන තරංගය කම්පණයකින් යුක්තව එළියට විසිරෙනවා. මේ අණුවල තියෙන ස්වභාවය තමයි එකක් අනිකක් එක ගැටීම. මේ තරංගයේ තවත් තරංගයකට බලපෑම ඇති කිරීම. මේ තරංගය තවත් තරංගයක් විනාශයටපත් කිරීම. එහෙනම් මේ ස්වභාවයන් මේ සිත තුළ තියෙනවා නම් මේක සුවපත් භාවය නැති තරංගයක් බවට පත් වෙනවා. එහෙනම් අපි මේ සුවපත්භාවය කියන මේ මානසිකත්වය වැඩි කරන්න වැඩි කරන්න අර සිත තුළ ඇතිවෙන තරංගවල විසිරිච්ච ස්වභාවය අඩු වෙනවා. ඒක තුළ තියෙන කම්පනයේ ධාරිතාව අඩු වෙනවා. මේ තරංගයේ තවත් තරංගයකට ඇති කරන බලපෑමේ ප්‍රමාණය අඩු වෙනවා. මේ තරංගය තවත් තරංගයක් විනාශ කිරීමේ ධාරිතාව අඩු වෙනවා. ඒ කියන්නේ මේ සිත කිසිම තරංගයකට බලපෑම් ඇති නොකර වෙනමම තරංගයක් වශයෙන් වෙන්ුණා වූ ස්වභාවයක් මත සුවසේ කටයුතු කරනවා මේක තමයි සුවපත් භාවය කියලා කියන්නේ. අපගේ චිත්ත වීති පිළිබඳ අපි දැනුවත් වෙන්න ඕනේ. භාවනා කරනවා කියන්නේ සිත අවබෝධ වෙනවා කියන එක. භාවනා කරනවා කියලා කියන්නේ නිවෙනවා කියන එක. එතකොට මේ නිවීම ඇති වෙන්නේ කොහමද? සිත කොහමද අපගේ මානසිකත්වය තුලින් නිරෝධ වෙන්නේ? විමුක්තියටපත් වෙන්නේ? මේ පිළිබඳ අවබෝධය මේ භාවනා යෝගියා ලැබිය යුතුමය. එහෙනම් නිදුක්භාවය කියලා කියන්නේ කුමක්ද කියලා බලනකොට මේ චිත්ත භ්‍රමණය වෙලා නිර්මාණය කරන නිකුත් කරන මේ තරංගය එළියට විසිරීලා යනකොට මේ විසිරීලා යනත් මේ තරංගය තවත් අණු එක්ක ගැටෙනවා. ඒ අණු වල ක්‍රියාකාරීත්වයට බාධා ඇති කරනවා. ඒ අණු වල තියෙන නිදහස් ක්‍රියාකාරීත්වය පීඩනවලට ලක් වෙනවා මේකට කියන වචනය දුක. දැන් ඇත්තටම අපට දුක ඇති වෙනවයි කියලා කියන්නේ මොනවද? අපේ නිදහසට බාධාවක් ඇති වෙනවා. ක්‍රියාකාරීත්වයට ගැටලු ඇති වෙනවා. අපගේ විවේකයට নানা ප්‍රකාර අවෛරකම් බාධක ඇති වෙනවා. මේකට තමයි දුක කියලා කියන්නේ. වෙන මොකවත් මේ ලෝකේ දුක කියලා කියන්න බෑනේ. එහෙනම් මේ තරංග තුලත් මේ මානසිකත්වය තියෙනවා. මේ තරංග තුලත් මේ අපට තියෙන ප්‍රශ්නම තියෙනවා. මේ දුක එන්න එන්න අඩු වෙනවා. එකක් එක ගැටීම තවත් අණුවක ක්‍රියාකාරීත්වයට බාධා ඇති කිරීම ඒගොල්ලන්ගේ නිදහස් ක්‍රියාකාරීත්වයට යම් යම් ගැටලු ඇතිවීම මේ කියන ස්වභාවයන් අඩු වෙනකොට අපි කියන නිදුක් භාවය. එනම් මේ සිත තුළ මෙවැනි සිතවිලි මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ඒ සිතවිලි වලට පුළුවන්කම තියෙනවා ඒ මානසිකත්වයේම තරංග නිර්මාණය කිරීමට. ඒ කියන්නේ කිසිම අණුවක් එක්ක ගැටෙන්නේ නැති, පීඩා කරන්නේ නැති, ඒ द्वේෂේ නැති, බාධාකාරියක් නැති, නිදහසේ කිසිම තරංගයකට කම්පනයක් පීඩනයක් ඇති නොකර ගැටෙන්නේ නැතුව ක්‍රියා කිරීමේ හැකියාව. එනම් මේ තරංගය නිදුක් භාවයේ නම් සුවපත් භාවයේ නම් මේ තරංගම නිකුත් කරනු ලබනවා නම් අපගේ මානසිකත්වය විවේකයට එහෙම නැත්නම් චිත්ත සමාධියට ක්‍රමක්‍රමෙන් ලං වෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ මේ නිරෝගී භාවය කියන්නේ මොකද්ද කියලා බලනකොට රෝගාතුර වෙනවයි කියලා කියන්නේ අපි යම්කිසි සිතවිල්ලක ඉඳගෙන තවත් සිතවිල්ලකට ගොදුරු වෙනවා. මේ ගොදුරු භාවය තමයි රෝගාතුර වෙනවා කියන්නේ. පලි ගැනීමේ චේතනාව කියන මේ චෛතසිකයට ගොදුරු වෙච්ච ගමන් පලි ගන්න එක හැරෙන්න එයාගේ කය වෙන මොනවද තින්නේ මොකවත් නැහැ. ඇයි ගොදුරු වෙලා. ඒ පලි ගැනීම තමයි අසකන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින්ම ක්‍රියාත්මක වෙන්නේ. මේ ස්වභාවයට අපි කියන යා මානසිකව ලෙඩ වෙලා මොකද යට තියෙන ලෙඩේ මේ වෛරය කියන තරංගයට ඒ චිත්ත වීතියට එයා කොටු වෙලා ගොදුරු වෙලා පලි ගැනීම පිළිබඳ කල්පනා කරනවා. පලි ගැනීම පිළිබඳ කතා කරනවා. පලි ගන්නේ කොහමද කියලා ක්‍රියා කරනවා. එයාගේ ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අය තුලම ප්‍රධාන අරමුණ පලි ගැනීම. එනම් එයාට අපි කියනවා මානසිකව එයා ලෙඩ වෙච්ච කෙනෙක්. මානසික රෝගියෙක් කියලා පියාට කියනවා. ඒ වගේම තමයි මේ සිත තුළ රාගය ඇති වෙලා ඒ රාගය කියන තරංගයට ගොදුරු වුණාම ඇස්වලින් බලන බලන සෑම නාමයක් රූපයක්ම රාගයෙන් බලනවා නම් කතා කරන සෑම වචනයක් තුළම රාගය ප්‍රකාශයටපත් වෙනවා නම් සෑම ඉරියාවක් තුළින්ම චර්යාවක් තුළින්ම රාගය මුදුන්පත් වෙනවා නම් ක්‍රියාවෙන් පෙන්නනවා නම් එයා රාගය කියන රෝග අතුර වෙලා රාගය කියලා කියන්නේ රෝගියා එහෙම නැත්නම් අසනීපයා ඒ වගේම තමයි දකින දකින දේවල් එකතු කරගන්න ඕනේ වක්කම් වැඩි කරන්න ඕනේ කියන මානසිකත්වයට ඒ සිතවිල්ලට ගොදුරු වෙච්ච ගමන්ම එයා නැවත රෝගාතුර වෙනවා. එයා මානසික රෝගියෙක්. ඇයි? ඒ ලෝභය කියන චෛතසිකයට එයා ගොදුරු වෙලා. එහෙනම් ගොඩාක් ඉන්නවා මේ රෝගයේ උඩරිම තියෙන කට්ටිය ව්‍යාපාරික ස්ථානවල. හැම භාණ්ඩයක් තුලින්ම 750ක් හරි වැඩිපුර ගන්න ඕනේ. සතපනා රුපියලරි එකතු කරලා එකතු කරලා විශාල මුදලක් අදන්න ඕනේ. පෝසත් භාවයටපත් වෙන්න ඕනේ. තව පැයක්වත් වැඩිපුර ඉඳලා කීයක් හරි වැඩිපුර අම්බ කරන්න ඕනේ. විවේක ගන්න තියෙන කාලය ඈරිලා ඉඳලා ඒකත් මුදල් බවටපත් කරන්න ඕනේ. ගමන් බිමන් යනවා ඒ සෑම ගමන් බිමක්ම නවත්තලා ඒකත් මුදල් අම්බ කිරීමට ආයෝජනය කරන්න ඕනේ. එනම් විශේෂ ගමන් විහාරස්ථාන වලට පූජා භූමි වලට යෑම ඒ වගේම බණක් භාවනාවක් කරන්නට පින්දාම් කරන්නට යා අපෝසත් වෙනවා හේතුව මුදල් වියදම් වෙනවා අම්බ කරලා අම්බ කරලා උපරිම අම්බ කරලා කෝටි ගණන් අම්බ කරාම දැන් එයාට තේරෙන මුළු ජීවිත කාලෙම මේ ලෝභයේ තින මානසික රෝගයට ගොදුරු වෙලා මම මානසික ලෙඩෙක් වෙලා මානසික විකෘතිභාවයටපත් වෙච්ච සරල වචනෙන් කියනවා මානසික පිස්සෙක් වෙලා අපි පුළුවන් තරම් මේ ලෝභය කියන අසනීපය තුල මේවා එකතු කළා. දැන් අපේ කය මරණයට ලං වෙලා. අපි දැන් මරණයටපත් වෙනවා මේ එකතු කරපු දේවල් වලින් වැඩක් නැහැ. මේ ඔක්කොම දාලා යන්න වෙනවා. දැන් පටන් ගන්නවා කොනක ඉඳලා අත්තරින්න. දන් දෙන්න, පූජා කරන්න, පින්දාම් වල වැඩ කරන්න. හැබැයි මුල් කාලේ අරන් බලනකොට මේ එකතු කරන්න පටන් ගත්ත කාලේ බලනකොට කිසිම පූජා වැඩ කටයුත්තක් කරලා නැහැ. පිනට දාමට මොකවත් දෙන්නේ නැහැ. සතපනාක රුපියල් කරේ Tamanට ලැබෙනවා නම් එකතු වෙනවා නම් ඒ වැඩ පිළිවෙලේ තමයි වැඩිපුර අවධානම යොමු කරන්නේ. දැන් කොහමද යාගේ මානසිකත්වය සතපනාකර රුපේලාකර වියදම් වෙනවා නම් ඒක තුළින් Tamanට මානසික සුවයක් ලැබෙනවා නම් ඒ වැඩමයි නිතරම කරන්නේ අපගේ අත්දැකීම් වලින්ම අපට හොඳ උදාහරණයක් තියෙනවා සිල් ගන්න ඇවිල්ලා හිටපු උපාසක පියවරුන් දෙන්නෙක් ළඟ පොඩි සාකච්ඡාවක් වුණා මම මෙච්චර මෙච්චර දේවල් සිදු කළා පින් කටයුතු මල්ලාස නැදුවා චෛත්‍ය ඇදුවා වේර විහාර ඇදුවා සංඝාවාස ඇදුවා දොරජනල් පූජා කළා පාරවල් ඇදුවා ලයිට් දැම්මා මේ විදියට එයා විශාල පින් පොතක් තියාගෙන ඉන්නවා පිටු 200ක් විතර පින් කාරණා ලියලා ලියලා මේ පොත පුරවලා ඇත්තටම එයා පින්කම් කරලාමයි තවත් උපාසක මාත්‍යක යාගේ සහෝදරයෙක් එයා ළඟ පින් පොතකුත් නැහැ. එයා කරපු පිනකුත් නැහැ. එහෙම එකක් කරන්න යට කාලයක් ලැබිලත් නැහැ. අරයාගේ පින් ටික ඇයෙනකොට මෙයාට අරියට ලැජ්ජයි. මම මොකවත් කරගෙන නැහනේ. ජීවිත කාලයේ මට මේවා කරන්න අවස්ථාවක් ලැබිලත් නැහනේ. අනේ මේ මිනිසයා කොච්චර ශ්‍රේෂ්ඨද කියලා එයාට විශාල වශයෙන් දුක ලැබෙනවා. මේක ආගෙන ඉන්නකොට තවත් කෙනෙක් කියනවා මමත් මේ වගේ පුණ්‍ය කර්ම කළා තිනවා. ඔයා ආදපු මල්ලාස්නයට වඩා මම ලොකු එකක් අදලා තිනවා. ඔයාගේ චෛත්‍ය මොකද්ද? මිරිස වැටියටත් ගල්ලැද්දේ මම රුවන්වැලි සායට උණු පූජා කළේ මම කියලා එයා මීට වඩා ලොකු ලයිස්තුවක් දෙනවා. දැන් ධර්මශාලාවේ දෙන්න අතර තර්කයක් කවුද ලොකුම පින්කාරයා කවුද වැඩිපුර මේ ලොකු පින් පොතේ අයිතිකාරයා කියන ප්‍රශ්නය ආන්දරෝ ළඟට ගේනවා. මේ තුන් දෙනාම ඇවිල්ලා අර දෙන්න ඉදිරිපත් කරනවා අපි දෙන්න මේ විදිහට පින් කළා ස්වාමින් වහන්සේ කියන්න අපි දෙන්නගෙන් කවුද වැඩිපුර පින් කළා තියෙන්නේ කුසල් කළා තියෙන්නේ ආන්දරේ දෙන්නගේම සියලුම කතන්දර අලර තුන්වෙනි කෙනාගෙන් ආනවා උපාසක මාත්‍යා මොනවද කරලා තින්නේ කියලා අහනකොට එයා කියනවා මම මොකවත් කරලා නැහැ මේ කියන පින් වලට මට කිට්ටු වෙන්නවත් ලැබිලා නැහැ ජීවිත කාලේ මම පින්දාම් කරලා නැහැ. ඒ කියන්නේ මොනවද කළේ? මොකවත් නැහැ. ඉතින් හම්බෙන දේ කාලා බීලා මගේ පාඩුවේ මම පාඩුවේ ඉන්නවා වැඩක් බලාගෙන. අනවශ්‍ය වැඩ මොකවත් කරන්න යන්නේ අනවශ්‍ය ගමන් නැහැ. මට ඒක මට සල්ලි නැහැ. කන්න බොන්න යන්නේ නැහැ. උත්සව වලට මට ආරාධනා කරන්නේ ගමන් බිමන් යන්නේ ඉතින් පයින් යන්න පුළුවන් එකම ගමන තමයි පන්සල ගමේමයි තියෙන්නේ. ඉතින් මම එතනට ගෙවිලා ටිකක් විවේකයෙන් ඉඳලා අම්බෙන දෙයක් කාලා බීලා ඉන්නවා. ඉතින් ඕක තමයි. ඉතින් පින්පොත් කියලා මොකවත් නැහැ කියලා කිව්වා. හාමුදුරුවෝ කියන මෙන්න මෙයා තමයි මේ ලෝකෙන ලොකුම පින්වතා. ලොකුම පින්කාරයා. මෙයාට තමයි අපි මේ ගෞරවය දෙන්න ඕනේ කියලා එයාට ಗುಣ කියලා ප්‍රශංසා කරලා ආශිර්වාද කළා. අර දෙන්නට හරියට තරහා. ඇයි අපි මෙච්චර පින්දාම් කරලා දැනටමත් ලක්ෂ 100 200 වියදම් කරලා හැම තැනම ඒ අදපු ගොඩනැගිලි වල අපේ නම තියෙනවා. නීතියානුකූල ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා. ඇයි ආන්දරෝ මේ මොකවත් කරපු නැති කෙනෙකුට ඉස්කෙනෙකුට මේ ගෞරවය දුන්නේ කියලා චෝදනාව ඉදිරිපත් කරනකොට ආන්දරෝ ඉදිරිපත් කරපු නිදාසට කාරණාව තමයි ඇයි ඕගොල්ලෝ මෙච්චර පිං කළේ මෙච්චර ලොකු පෙම්පතක් අදාගෙන මේ මතක සටහන් ඡායාරූප කරලා මේවා වෙනම ඇල්බම් ගත කරලා මේවා නඩත්තු කළේ ඇයි කියලා බලනකොට ඒ දෙන්න කියන අපි ළඟ වත්කම් තියෙනවා. සල්ලි තියෙන. ඒ නිසා තමයි අපි මේ දේවල් කළේ. එනම් පිළිගන්නව නේද? වත්කම් නැත්තම් මුදල් නැත්තම් මේ පින්කම් මොකවත් කෙරෙන්නේ නැති බව. ඒමයි ස්වාමීන් වහන්සේ සල්ලි නැත්තම් මේවා කරන්න බෑ. එහෙනම් පිළිගන්නවද මෙච්චර පිංකම් කරන්න ඕගොල්ලෝ ලෝභයෙන් මේවා එකතු කරපු බව. එතකොටයි ඒගොල්ලන්ට අඩුව තේරෙන්නේ. ලෝභය වැඩිපුර ප්‍රගුණ කරපු කට්ටිය තමයි වැඩිපුර අලෝභය කරන්නේ. ඇයි? රෑ වුණොත් දවල් වෙන්න එපාය. දුක එකතු කෙරුවොත් එයා සැප පතන්න එපාය. සැප වැඩි වුණොත් දුෂ්කර ක්‍රියා කරන්න එපාය. දැන් ඒගොල්ලන්ට කල්පනා වෙනවා මහබෝසතාණන් වහන්සේට රම්‍ය සුරම්‍ය සුබවල වැඩිපුර සැප අම්බෙච්ච නිසා උන්වහන්සේ දුකට කැමති අවුරුදු 6ක් සන්තෝෂයෙන් දුක් විඳා. එහෙනම් අපි මේ ලෝකයේ ලෝභය වැඩිපුර එකතු කරලා ලෝභ අන්තයේ ිටපු නිසා අලෝභ අන්තයට අපි කැමති ඒක කැමැත්තෙන් අත්හරිනවා. එහෙනම් වැඩිපුර දන් දෙන්නේ කවුද? වැඩිපුර ලෝභය වඩන කෙනා. වැඩිපුර පින්දාම් කරන්නේ කවුද? වැඩිපුර පව් කරපු කෙනා. ඇයි එයා වැඩිපුර පින්දාම් කරන්නේ වැඩිපුර දන් දෙන්නේ අනවශ්‍ය විදියට මිනිසුන්ගෙන් එකතු කරපු නිසා. දුස්සීල විදියට මිනිසුන්ට වේදනා පීඩා දීලා උපරිම ලාභ ලබලා ඒ මිනිසුන්ට විශාල දුකක් දීපු නිසා දැන් ඒ මිනිසුන්ගේ සුව පිණිස මාජනයාගේ යාපත පිණිස පූජා භූමිවල අලංකාරය පිණිස ගොඩාක් දේවල් දන් දෙනවා පූජා කරනවා ඒ ස්වභාවයේ මානසිකත්වය එයා තුල ඇති වෙලා එහෙනම් අපේ ජීවිතය තුල අපි කල්පනා කරන්නට ඕනේ මේ මානසිකත්වය ලෙඩ වෙන්නේ ඇයි? ලෝභ, ද්වේෂ, මෝහ, රාග, වෛර කියන දැඩි සිතිවිලි වලට ගොදුරු වෙලා අපි මානසිකව උම්මත්තක වෙන්නේ ඇයි කියලා බලනකොට ඒ චේතනා අපිව ආක්‍රමණය කරනවා. ඒ චේතනාව අපගේ චරිතය බවට පත් වෙනවා. අපි ලබාපු මිනිසත් භවයේ වටිනාකම අපි විසින් විනාශ කරගන්නවා. එහෙනම් මේ தত্ত্বය මේකේ තියෙන යථාර්ථය තේරුම් ගන්න පුළුවන් නම් එයාට ඒ භාවනා යෝගියාට පමණයි පුළුවන්කම තියෙන්නේ. මේ මානසිකත්වයේ තුලින් එයාට සුදුසු ප්‍රදේශයක ජීවත් වෙන්න. ඒ භාවනා යෝගියා ගොඩාක් දක්ෂ වෙනවා. සිත සුවසේ පවත්වාගෙන යන්න ඒ සුවසේ පවතිනවා නම් ප්‍රීතියෙන් පවතිනවා නම් සංසුන්ව පවතිනවා නම් කිසිම ගැටලුවක් නැතුව නිදාසේ ජීවත් වෙනවා නම් ඒ කියන්නේ එයා ගොඩාක් සුදුසු ප්‍රදේශයක ජීවත් වෙනවා එහෙනම් මේ ප්‍රතිරූප දේශයකේම නැත්තම් සිත මනාකොට සුදුසු විදියට මේ මෛත්‍රී භාවනාව තුළින් සකසගත්ත මේ භාවනා යෝගියාට තේරෙනවා වැටහෙනවා යම්කිසි ලෝකෝත්තර අවබෝධයක් හේතුව මේ සිත තුළ පවතින සෑම චිත්ත වීතියක්ම ඉවර වෙන්න ඕනේ නිවනෙන් හේතුවක් නම් ඒකට ඵලයක් ඇති වෙනවා නම් හේතුවෙන් ඵලය ඉවර වුණා නම් ඒක නිවෙන්න පාය. එහෙනම් සෑම චිත්ත වීතියක් තුලින්ම නිවන් දකින්න පුළුවන්. සෑම චිත්ත වීතියක් තුලම නිවනට අදාළ කමඨාන පවතිනවා. එහෙනම් මේ භාවනා යෝගියා මේ විදිහට নানা ප්‍රකාර ප්‍රඥාවල් වලට ගොදුරු වෙලා අවබෝධවල් වලටපත් වෙලා ගැඹුරෙන් කල්පනා කරලා මේ භාවනා යෝගියා කල්පනා කරනවා ඇත්තටම මේ සිත තුළ පවතින ස්වභාවය මොකද්ද මගේ සිතේ ඇත්තම தත්ත්වය මොකද්ද කියලා බලනකොට එයාට පේනවා මේ ලෝකේ සුවපත් භාවයේ නැති කරන දුක නිර්මාණය කරන ලෝභ දේශ මොහ රාග කියන චෛතසික වලට ගොදුරු වෙලා ලෙඩ වෙන මේ තුනෙන් වෙන් වෙන්න ඕනේ. නිදාස් වෙන්න ඕනේ. සිත සුවසේ තබා ගන්න ඕනේ දුක නැති මානසිකත්වය තුළ තබා ගන්න ඕනේ ලෙඩ වෙන්නේ නැතුව පරිස්සම් කරන්න ඕනේ මේම ඉන්න පුළුවන් නම් මේ ස්වභාවය තුළ ජීවත් වෙන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම නිවන් දකින්න පුළුවන් මේ සිත මේ ක්ලේශ වලින් නිදාස් වීම තමයි පතිරූප දේශය කෙලෙස් වලින් නිදාස්ව තබා ගැනීම තමයි චිත්ත සුවය, චිත්ත සමාධිය. එන රාසින්වත් පව නොවන විදියට කෙලෙස් වලින් මේ සිත වෙන් කරගන්න ඕනේ. වෙන් වුණා වූ ජීවිතයකට මමපත් වෙන්න ඕනේ කියලා කෙලෙස් වලින් වෙන් වුණොත් නිවන් දකින්නවා කියන දෘෂ්ටියට මෙයාපත් වෙනවා. එයාට අවංකවම තේරෙනවා ඇසකන දිවනාසය සමසිත කියන මේ ආයතන අය තුලම කෙලෙස් වලට ගොදුරු වීමේ ස්වභාවය තියෙනවා. ඒ නිසා සිත රෝගාතුර වෙනවා. සිත ලෙඩ වෙනවා. මේ අවබෝධය පාළ වුණාම එයා ඇසෙන් දකින රූප වලින් එයා කෙලෙස් සදා ගන්න නැතුව කනෙන් ගොදුරු වෙන මේ සියලෝම තරංග වලින් ශබ්ද වලින් කෙලෙස් අදා ගන්න නැතුව ඇස කන දිව නාසය සමසිතෙන් කෙලෙස් නිරෝධ කිරීම පමණයි අපට තියෙන එකම විමුක්ති මාවත. ඒක තමයි නිර්වාණ සාන්තිය කියලා සම්මා දෘෂ්ටිගත වෙලා ඒ දෘෂ්ටිය තුල දැඩි විශ්වාසයටපත් වුනාම මේ සුදුසු ප්‍රදේශයක සිත පවත්වා ගැනීම මේ අවබෝධය තුලින් මේ ආර්ය ශ්‍රාවකයා සෝවාන් ඵලයටපත් වෙනවා මේ සම්මා දෘෂ්ටිය තුලින් එයා දේශනා පවත්නවා මේ ආයතන අයතුලින් ගොදුරු වෙන කෙලෙස් වලින් නිදහස් වෙන්න. ආයතන අයතුල තියෙන ක්‍රියාකාරීත්වයේ තුලින් කෙලෙස් හදාගන්න එපා. කෙලෙස් වලින් නිදහස් වෙන ක්‍රමවේදය හදන්න කියලා කිව්වා. මේ කියන්නේ නිවනක් යා දේශනා කරනවා. ඒ සෝවාන් ඵලයට සාපේක්ෂව පඨවි මට්ටමට සාපේක්ෂව කායානුපස්සනාවට සාපේක්ෂක ධර්මතාවයක්. මේ ධර්මයේ දේශනා කරනකොට ඒ භාවනා යෝගියාට තවත් දෙයක් තේරෙනවා මම මේ ලෝකේ මේ අසකන දිවනාසය සමසිත කියන ආයතන අය තුලම තියෙන කෙලෙස් වලින් නිරෝධ වුණොත් මම නිවනටපත් වෙනවා කියන අවබෝධය විතරයි මට තියෙන්නේ. ඒ ඥාණය විතරයි තියෙන්නේ. තාම ඒක නිරෝධ කරලා නැහැ. ඒ తත්වය මා තුළ සම්පූර්ණ වෙලා නැහැ. හේතුව මගින් ත්‍රාසින් පව වෙනවා. රාගය ටිකක් ඉවිලා බලලා යනවා. කලබල වෙනකොට ටිකක් තරහා යනවා තරහා යන බව තේරෙනවා ඒත් ඒක පාලනය කරගන්නවා හැබැයි තමන්ගේ මානසිකත්වය පිළිබඳ තමන් උදාහාකාරයෙන් දන්න නිසා එයා ඒකාම් ඒකාග්‍රතාවයකටපත් වෙනවා එකඟතාවයකටපත් වෙනවා මම මේ කියන මාර්ගය තුළ සම්පූර්ණ වෙලා නැහැ මම කියන ධර්මය මා තුළ පරිපූර්ණ වෙලා නැහැ. හැබැයි මාර්ගය අරි කියලා දන්නවා. හැබැයි අඩුව තාම තියෙන බව තේරුම් ගත්ත ගමන් මෙයා මේ අඩුව හදන්න තීරණය කරනවා. අසපන දිවනාසය සමසිත තුලින් සිත නිදහස් කර ගැනීම විවේකයටපත් කිරීම සුවපත් කර ගැනීම නිදුක් කර ගැනීම නිරෝගී කර ගැනීම කියන අරමුණු ඔස්සේ ගනුදෙනු කරනකොට මේ භාවනා යෝගියාට වැටහෙනවා මේ ගනුදෙනුව තුළ අපට නොපෙනෙන ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඇයි වටිනාකම් තියෙනවා, ඇලීම් තියෙනවා, ගැටීම් තියෙනවා, පුරුදු වලට අපි මේවා ගනුදෙනු කරනවා, කැමැත්තට ගනුදෙනු කරනවා, බලාපොරොත්තුට ගනුදෙනු කරනවා. මේ වගේ මේක තුළ විශාල තරංගවල සම්බන්ධකම් මේ සෑම චිත්ත වීතියක්ම චිත්ත වීති ගණනාවක් එක්ක සම්බන්ධ වෙලා ගනුදෙනු කරන මේ ස්වභාවය වැටෙනවා. ඒක තමයි සිත නිතරම විකෘති වෙන්නේ, ලෙඩ වෙන්නේ. මෙයාට සුදුසු ප්‍රදේශයක ඉන්න ලෝකෝත්තර පරිසරයක ඉන්න ඒ අවස්ථාව උදා වෙන්නේ නැත්තේ මේක නිසා කියන එක වැටුණාම මෙයා මේ චිත්තය තුලින් ඇති වෙන තරංගය විශාල චිතිවිලි ප්‍රමාණයක් එක්ක ගනුදෙනු කරනවා මේ මානසිකත්වයෙන් මේක නිදහස් කරනවා. ඒ සිතට සම්බන්ධව කටයුතු කරන අතුරු සිටිවිලි වලින් එයා මේ සිත වෙන් කරනවා, නිදහස් කරනවා. මේ අවබෝධය පාළ වෙනකොට මේ අවබෝධය තුලින් Tamange ආයතන අය තුල ක්‍රියාකාරීත්වය කුමක්ද කියලා බලනකොට දැක්කාම දැක්ක දේවල් පිළිබඳ කරුණාකාරණා කියන අතුරු සිටිවිලි අයින් කරනවා. ඇයෙනකොට ඇයෙන නිසා අපට ඇතිවෙන මානසික චෛතසික ඒ අනුබද්ධ සිතිවිලි එයා අඩු කරනවා රසටත් ගන්ධයටත් ස්පර්ශයටත් මේ විදියටම මේ සංඥා සංස්කාර නිසා ඇතිවෙන අතුරු සිතිවිලි වලින් වෙන් වෙනවා වෙන් වෙන ක්‍රමවේදය දියුණු කරනවා ඒ කියන්නේ තවත් මට්ටමකින් ඉහළින් එයා මේක නිරෝධ කරන වැඩපිළිවෙලේ නිරත වෙලා ඒ කියන්නේ එයා සකු르දාගාමි වෙලා. එහෙනම් එයාට තේරෙනවා මේ සිත දැන් ගොඩාක් සුදුසු ප්‍රදේශයක පවතිනවා. සිත ලෝකෝත්තර ස්වභාවය තුල පවතිනවා. අර කලින් තිබුණා වාගේ නිතර නිතර ලෙඩ වෙන ස්වභාවය නැහැ කලාතුරකින් ලෙඩ වෙන්නේ. නිතර නිතර දුකටපත් වෙන්නේ නැහැ කලාතුරකින් දුකටපත් වෙන්නේ. නිතරම මේ සිත තුළ මානසිකත්වයේ සුවපත් භාවය තුළ පවතිනවා සුවසේ පවතිනවා කියන ඒ අත්දැකීම ලැබෙනකොට මේ භාවනා යෝගියා කල්පනා කරනවා කලින් තිබුණා වාගේ තවත් මානසිකත්වයේ ඒමම පවතිනවා මේ කියන தત્ත්වය මා තුළ පරිපූර්ණ වෙලා නැහැ මම දේශනා කරනවා කමඨාන් දෙනවා මේක නිවැරදි කියලා දැඩි ලෙස විශ්වාස කරනවා ඒ කියන தত্ত্বය මා තුළ සම්පූර්ණ වෙලා නැහැ. ඒ අවබෝධය මා තුළ පරිපූර්ණ වෙලා නැහැ කියන සැකය ඇති වෙනකොට මේ භාවනා යෝගියා කල්පනා කරනවා මොකද්ද මන් තුළ සම්පූර්ණ වෙලා නැත්තේ මොකද්ද මා තුළ තියෙන ගැටලුව? මොකද්ද මාගේ චිත්තය තුළ තියෙන ප්‍රශ්නය කියලා බලනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා මේ අසකන දිව නාසය සමසිත කියන මේ ආයතන අයම ගනුදෙනු කරන සෑම චිත්තයක් තුළම ප්‍රශ්නයක් තියෙනවා හේතුව අනුබද්ධ සිටිවිලි තමයි මම නතර කළේ ප්‍රධාන ටික ඉතුරු කරගෙන මම දන්නේ නැහැ එහෙනම් ලෝභ දේශ මොහ රාග කියන ප්‍රධාන සිතිවිලි ගණනාවක් මුල් කරගෙන අනුබද්ධ සිතිවිලි ඇති වෙනවා නම් අනුබද්ධ සිතිවිලි අයින් කළාම ප්‍රධාන සිතිවිලි වල ධාරිතාව අඩු වෙන බව ඇත්ත අතුරු ප්‍රතිඵල අඩු වෙන එක ඇත්ත නමුත් ඉපදීම නවතින්නේ නැහැ හේතුව තාම කෙලස් ටික ඒමම තියෙනවා මේක දැනගත්තාම මේ ප්‍රධාන සිතුවිලි ටික නිරෝධ කිරීම තමයි මේ චිත්තය සුදුසු විදියට ජීවත් වෙන නිදාසේ ජීවත් වෙන නිවීමේ සුවය අත්දකින ක්‍රමවේදය කියලා වටා ගත්තාම මේ ප්‍රධාන සිතුවිලි අදන්න පටන් ගන්නවා. ලෝභය, ద్వේෂය, මෝහය, රාගය, වෛරය කියන මේ ප්‍රධාන සිතුවිලි හදන්න පටන් ගන්නකොට ඒ ප්‍රධාන සිතිවිලි හැම එකක් තුළම මට්ටම් හතරක් තියෙනවා. පඨවි මට්ටමේ ලෝභය, සෙනෙහසේ මට්ටමේ ලෝභය, වාචික ලෝභය, සිතිවිලි වල ලෝභය කියන තරංග මට්ටම් හතරක් තියෙනවා. ද්වේෂය ගත්තාම පඨවි මට්ටමෙන් ගාලා තුවාල කරලා ඝාතනය කරලා පොඩි කරලා විනාශ කරන මේ මට්ටමේ ද්වේෂය තියෙනවා. කතා බහ කරලා සුවදශීලී වෙලා ආදරෙන් කරුණාවෙන් පලි ගන්න ක්‍රමවේදයක් සෙනෙහසේ මට්ටමේ පලි ගැනීමකුත් තියෙනවා. එහෙම උපක්‍රමෙන් පලි ගන්නෙත් නෑ, ගාන්නෙත් අලන්නේ පෙලන්නෙත් නෑ. හැබැයි වචන වලින් නිନ୍ଦා අපාස දකින්න දකින්න සරේ කරනවා. වචන වලින් තමයි මේ ශබ්ද පූජාව පවත්වන්නේ. මේක තුනී වෙච්ච द्वේෂයක්. කියන්නෙත් නෑ මොකවත් කරන්නෙත් නෑ එයාගෙන් අනතුරුත් නෑ හැබැයි සිටිවිලි වලින් පොඳුරනවා එනම් මානසිකත්වයට වෙනකම මේක තුනී වෙලා මේ විදියට ලෝභය, ద్వේෂය Taman තුල පවතිනවා මට්ටම් අතරකින්. රාගය ගත්තාම කායික වශයෙන් රාගෙන් ඇසිරෙන්න ඕනේ. තමන්ගේ කයේ ඉන්ද්‍රියන් එක්ක ඒ වින්දනය ලබන්න ඕනේ කියන පටවි මට්ටමේ රාගය තියෙනවා වාඩි වෙලා රාගික ලෙස සිටිවිලි පාල කරලා රූප මවාගෙන වින්දනයක් ලබනවා ආපෝ මට්ටමින් රාගයේ තියෙනවා කතා කරනකොට වචන වලින් රාගය එළියට දානවා රාගික දේවල් කතා කරන්න කියවන්න කැමති එහෙනම් වාචික මට්ටමෙන් වායෝ මට්ටමේ මේ රාගය පවතිනවා කතා කරන්නේත් නැහැ ක්‍රියා කරන්නේත් නැහැ භෞතිකව කිසිම කාරණාවකට ක්‍රියාවකට යෙදෙන්නේත් නැහැ හැබැයි සිටිවිලි වලින් මේක පවතිනවා. සිටිවිලි වලින් මේ රාගික දේවල් මැනේ වෙනවා කියන්නේ ආලෝක මට්ටමින් තේජෝ මට්ටමින් චෛතසික මට්ටමින් මේක පවතිනවා. මේ විදිහට සෑම ප්‍රධාන සිටිවිල්ලක්ම මේ චිත්තයේ තුල මේ ක්‍රමවේද අතරට ක්‍රියාත්මක වෙනවා. පඨවි ආපෝ වායෝ තේජෝ කියන ක්‍රමවේද අතරකින් ක්‍රියාකාරී තත්වයන් අතරකින් සියලෝම කෙලෙස් ධර්මයන් Taman තුළ ක්‍රියාත්මක වෙන බව දැනගෙන පඨවි මට්ටමේ තියෙන ක්‍රියාකාරීත්වයේ තියෙන අඩුපාඩු ටික ඔක්කොම අදනවා සුරාව අදනවා පානාතිපාත අදනවා කාමේසු මිච්ඡාචාර හදනවා මුසාවාදය හදනවා සුරාමේරය හදනවා මේ විදිහට නච්ච ගීත වාදත ජාත රූප රජිත මාලා ගන්ධ විලේපන උච්චාසයන මාසයන මේ හැම සීලයක්ම තමන් භෞතිකව තියෙන පටවි මට්ටම ආපෝ මට්ටම වායෝ මට්ටම කියන මේ පේන්න ඇයෙන්න දැනෙන්න තියෙන සියලුම මට්ටම් ටික ක්‍රමානුකූලව අදලා නිරෝධ වෙනවා දැන් මේ භාවනා යෝගියා කොහෙද ජීවත් වෙන්නේ නිර්වාණ සුවය තුල ජීවත් වෙනවා. එයා තුල පුදුමාකාර සාන්තියක් පවතිනවා. විවේකයක් පවතිනවා. ඒකේ ප්‍රමාණය එයාට කියන්න බැරි තරම් සුවයක්. ඇයි පටවි මට්ටමින් මේක අඩුව ඇදිලා ආපෝ මට්ටමින් මේ අඩු ටික ඇදිලා වායෝ මට්ටමින්ත් ඇදිලා ඒ කියන්නේ එයා ශ්‍රේෂ්ඨ තත්වයකටපත් වෙලා එයාගේ සිත විශාල සුවයකට සාන්තියකටපත් වෙලා එනා සුදුසු ප්‍රදේශයක දැන් එයා ජීවත් වෙනවා. එයා ඉන්නේ නරක සමාජයක කලබලකාරී නගරයක මිනිසුන්ගේ විශාල පීඩන තාඩනට ලක් වෙන ප්‍රදේශයක ඒ එයා තරම් සුදුසු ප්‍රදේශයක සංසුන් භාවයක විවේකයක ඉන්න කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ. ඒ කියන්නේ එයා අනාගාමි ඵලයටපත් වෙලා මේ අනාගාමි ඵලයටපත් වෙලා සිත සුවසේ තබාගෙන විවේකයෙන් සිටියට මේ භාවනා යෝගියා අවංකවම පිළිගන්නවා තාම මං අර කියන தત્ත්වය මන් තුල නැහැ මේ අසකන දිවනාසය සමසිත කියන ආයතන අයතුලින්ම මේ කෙලස් ටික ඇතිවීම නැවත්තලා නිරෝධ වුණාම මම සුදුසු ප්‍රදේශයටපත් වෙනවා නිර්වාණ සාන්තියටපත් වෙනවා ඒ කියන తত্ত্বය Taman තුල ඇති වෙලා නැහැ Taman ඒ తত্ত্বයටපත් වෙලා නැහැ කියන අවබෝධය Tamanට තියෙනවා Taman ඒක අවංකවම පිළිගන්නවා හේතු අනාගාමි ශ්‍රාවකයාගෙන් වැරද්දක් වුණා නම් වැරද්දක් පවතිනවා නම් එයා ලැජ්ජ වෙන්නේ නැතු එක කියනවා මගේ මේ අඩුව තියෙනවා එයා ඕනම පොඩි කෙනෙක් ළඟ සමාව ගන්නවා ඇයි එයා එයාගේ ඒ උත්තරී මනුෂ්‍ය ධර්මවල එක ගුණයක් තමයි පුංචි කෙනාගේ අවවාද අනුශාසනා පිළිගන්නවා ඕනම කෙනෙක් කියන සියලුම දේවල් කල්පනා කළා හරිනම් ඒක ක්‍රියාත්මක කරනවා වැරද්දක් වුණා නම් වයසක් ભેදයකින් තොරව සමාව ගන්න යථාර්ථපාත්කම ඒ උත්තරී මනුෂ්‍ය ධර්මය තුළ තියෙනවා. තමන් විසින් තමන්ගේ ගුණාංගය පිළිගත්ත නිසා අඩුව තේරුම් ගත්ත නිසා මේ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා අසකන දිවනාසය සමසිත කියන ආයතන අයතුලින්ම කෙලෙස් නිරෝධ කරන්න ගිය මට මේ සිත සුදුසු ප්‍රදේශයක පවත්තන්න කියලා ගනුදෙනු කරන්න ක්‍රියා කරන්න ගිය මට මොනවද කෙරිලා තියෙන්නේ මොනවද කෙරෙන්න තියෙන්නේ කියලා කල්පනා කරනකොට පඨවිය ඇදිලා, ආපෝ ඇදිලා, වායෝ ඇදිලා. ඇස කන දිව නාසය සම සම්පූර්ණයෙන්ම නිට්ටාවට ඇදිලා. හැබැයි සිත හැදිලා නැහැ. තේජෝ ඇදිලා නැහැ. මේ අවසාන ඵලයටදී මේක ඉර වෙලා තියෙනවා. මේක වටා ගත්තාම මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ සිත තුළ සිටිවිලිත් වල තියෙන දෝෂ මොනවද කියලා බලනකොට තමන්ගේ ප්‍රඥාවට ගෝචර වෙනවා මේ සිත නිතරම නිර්මාණය වෙන සිටිවිලිවල ප්‍රශ්න ගැටලු තියෙනවා සියුම් ලෙස ගැටලු තියෙනවා හේතුව මම එන්නම් කියලා හිතනකොට යාට තේරෙනවා එන්නේ ඇයි ඒ ස්ථානය පිළිබඳ අවශ්‍යතාවයක් බලාපොරොත්තුවක් තියෙනවා එහෙනම් ඒක තුළ Tamanට ලෝභය පවතිනවා කියන මේ සියුම් ධර්මතාවය තේරෙනවා මම මේක දෙන්න ඕනේ කියලා හිතන්නෙම එයා අත්තරීම පුරුදු කරනවා. ඒ කියන්නේ තාම ලෝභයෙන් අල්ලාගත්ත දේවල් අත්හැරලා නැහැ. එයා අත්තරින්න වෑයම් කරනවා. අන්න ඒ ප්‍රශ්නේ එයාට තේරෙනවා. ඇයි එහෙම කරන්නේ? ඒක වැරදි කියලා හිතෙනවා. එහෙම එයා කටින් කියන්නේ නැතුව ක්‍රියාවෙන් දුක දෙන්නේ නැතුව සිටින් ඉතනකොට යාට තේරෙනවා ඒක වැරදි කියලා කියන්න මම සාධාරණේ අසාධාරණයට තාම ප්‍රතිචාර දක්වනවා එහෙනම් නිന്ദා ප්‍රශංසා ලාභ අලාභ යස අයස දුක සැප කියන මේ ධර්මතාවයන් මේ අටලෝ ධාම තුල තාම මම ඉර වෙලා ඉන්නවා අනුන්ගේ ප්‍රශ්න වලට මම තාම කොඳුරනවා අරිවැරදි කියන්න හදනවා උපදෙස් දෙන්න හදනවා, අනුන් හදන්න හදනවා, අසාධාරණයට නැගී හිටිනවා, අනාගාමි වෙලත් මගේ තුල තාම අඩුව තියෙනවා. මේ අඩුව හදන්න ඕනේ. මම කවුද තවත් කෙනෙකුට විරුද්ධව සිතන්න? මම කවුද තවත් කෙනෙකුට ඇඟිල්ල දික් කරලා චෝදනා කරන්න මට තියෙන අයිතිය මොකද්ද මට ඕන මගේ සිත නිවා ගන්න නම් මගේ සිත සුවසේ නිවන් පරිසරයක පවත්වාගෙන යන්න නම් නිර්වාණ සාන්තියේ ජීවත් වෙන්න නම් ඇයි මම මේ වගේ බාහිර ප්‍රශ්න නිසා චෛතසික නිර්මාණය කරන්නේ කතා කරන්නේ නැතුව ඉතියට ක්‍රියා නොකර ඉතියට මගේ සිත තුළින් මං තාම කටයුතු වල නිරත වෙලා ඉන්නවා යෙදිලා ඉන්නවා සිත තාම අර කටවාගේ නිස්සබ්ද වෙලා නැහැ සිත තාම කය තරම් නිස්සබ්ද වෙලා නැහැ කියන මේ අවබෝධයේ මත චෛතසික නිරෝධ කරනවා. සිතවිලි වල තියෙන දෝෂ හදනවා. කිසිම සිතවිල්ලකින් ලෝභය, ద్వේෂය, මෝහය, රාගය ඇති නොවන විදියට සිත නිරෝධ කරලා නිරෝධ කරලා චෛතසික අවම වෙලා කිසිම මොතක ඉපදීමට සුදුසු කර්මයක් ඇති නොවන විදියට මේ සිත තුළ චිත්ත කම්පණය තරංගය අවම කරලා දානවා සිතවිලි ඉපදෙනවා නමුත් ඉපදීමක් ඇතිවෙන්න තරම් ඒක ශක්තිවන්ත නැහැ තාම සිත ක්‍රියාත්මක වෙලා නමුත් ජාතියක් ජරාවක් භවයක් ඇතිවෙන්න තරම් ඒ චිත්ත වීති ශක්තිමත් වෙලා නැහැ දැන් මොකද්ද මෙයාට වෙලා තියෙන්නේ මේ විඥාණය අරියත් භාවයටපත් වෙලා මේ භාවනා යෝගියා වැඩනිමා කරලා අරියත් කියන ඒ තථාගත ශ්‍රාවක කණ්ඩායමට ඒ සංගණණයට මෙයා ඇතුල් වෙලා එන අරියත් කියන ඒ தත්වයටපත් වුනාම ඒ පරිසරයේ ජීවත් වෙන මානසිකත්වය ඇති වුනාම එයා තරම් මේ ලෝකේ ප්‍රතිરૂප දේශයක ජීවත් වෙන කෙනෙක් නැහැ. එයා තරම් සුදුසු ප්‍රදේශයක සිත පවත්වන කෙනෙක් නැහැ. සියලෝම දේවල් නිරෝධ වෙලා ඇලින් ගැටින් නිට්ටාවට සුව වෙලා දුක සැප නිට්ටාවට සුබ වෙලා නිന്ദා අපකීර්ති ලාභ ප්‍රශංසා මේ හැම දෙයක්ම අලාභයක්ම එයා තුලින් නිරෝධ වෙලා දැන් එයා ගොඩාක් සන්තෝෂයෙන් ඉන්නවා ඇත්තටම සන්තෝෂයක් පවතිනවද එහෙම කිසිම දෙයක් නැහැ සන්තෝෂයක් නැති සන්තෝෂයක් පැවැත්මක් නැති පැවැත්මක් තුළ පත්වලා එයා නිර්වාණ සාන්තිය භුක්ති විඳිනවා මේක තමයි මේ ලෝකයේ තියෙන අවසාන ප්‍රතිරූප දේශය සිත ජීවත් වෙන්න පුළුවන් සුදුසුම ප්‍රදේශය අවසාන ප්‍රදේශය මේක අරියත් දේශය එහෙම නැත්නම් අරියත් ප්‍රදේශය අපි සෝවාන් ප්‍රදේශයේ සපුර්දාගාමි ප්‍රදේශය අනාගාමි ප්‍රදේශයට ජීවත් වුණාට ඒ ප්‍රදේශවල අපිට සුදුසු නැති දේවල් සිදුවමින් පවතිනවා. අපි අකමැති දේවල් සිදුවමින් පවතිනවා. ඒ නිසා පරිපූර්ණ සුදුසු ප්‍රදේශය කියලා ඒ ප්‍රදේශ තුන අපට කියන්න බෑ. අරියත් බෝධියටපත් වෙච්ච මේ ප්‍රදේශය තුල ඒ කියන කරුණාකාරණා මොකවත් නැති නිසා ඒකාන්ත වශයෙන්ම අපට පිළිගන්න සිද්ධ වෙනවා මේක තමයි නිට්ටාවටම සුව වෙච්ච නිවිච්ච කිසිම ගනුදෙනුවක් නොවෙච්ච පතිරූපදේශය කියලා. එහෙනම් අද මේ අලුයම පාන්දර අපි සාකච්ඡා කළේ අපගේ සිත පිළිබඳ අභිධර්මානුකූලව චිත්තානුපස්සනා ධර්ම දේශනාවක්. අපගේ සිත සුවපත් කරගන්නේ කොහොමද? නිදුක් කරගන්නේ කොහමද? නිරෝගී කරගන්නේ කොහමද? ඒක තුළින් අපගේ මානසිකත්වය සුදුසු ප්‍රදේශයක වාසය කරවන්නේ කොහමද? අපි අපගේ සිතම අපි ඉන්න ප්‍රදේශයේම අපි දකින නාම රූපම අපට ඇයෙන ශබ්දම අපට දැනෙන ගන්ධයම අපට දැනෙන වචනම අපිට දැනෙන රසම අපි පාවිච්චි කරන සෑම ස්පර්ශයක්ම සිතවිල්ලක්ම සුදුසු ප්‍රදේශයක් වෙන්නේ කොහමද? ඒකම අපගේ නිර්වාණ සාන්තිය වෙන්නේ කොහමද? මේක තුලින් නිවි සැනසීම ලබන්නේ කොහමද කියන මේ කාරණා අපි සාකච්ඡා කළා. එහෙනම් අපි ඉන්න මේ ස්ථානයම අපේ සුදුසු ප්‍රදේශය. අපි දකින, ඇයෙන, පෙනෙන, දැනෙන, ඇඟෙන, කතා කරන සෑම ගනුදෙනුවක්ම සංස්කාර සංඥා ධර්මයක්ම අපගේ ප්‍රතිරූප දේශය අපි තාම මේ සුදුසු ප්‍රදේශය අපි තුලින් නිර්මාණය කරගෙන නැහැ. අපි පෝසත් වෙලා නැහැ. ඒ தത്വයටපත් වෙන්න. එහෙනම් මේ තප්පරේ ඉඳලා අපි මේ කමඨාන වඩන්න ඕනේ. ආයතන අයතුලින්ම සුදුසු ප්‍රදේශයටපත් වෙමු. අපි ලබාපු මිනිසත් භවයේ කෙලෙස් ටික නිරෝධ කරමු. අපගේ නිවීම අප විසින් මේ පරිසරය තුල මේ ස්ථානය තුලින්ම අදාගමු ඒ தത്വයට අපිව පත් කරගනිමු එහෙනම් මේ අවවාද අනුශාසනාව මේ ධර්ම දේශනාව මේක තුලින් අපට ලැබිච්ච කමඨාන මේ භාවනාවෙන් ලැබෙන අත්දැකීම අපට විශාල ශක්තියක් ධෛර්යයක් වුණා විශාල අවබෝධයක් වුණා මේ මාත්‍රකාව යටතේ මේ භාවනාව යටතේ අපගේ සංසාර විමුක්තිය සලසා ගන්නට එහෙනම් මේ සාකච්ඡාව තුළින් දේශනාව තුළින් අපි ශ්‍රවණය කරපු සෑම මංගල කාරණාවක්ම නිර්වාණ කමඨාණක්ම අපගේ සිතේ නිදන්ගත කරගෙන නිතර නිතර මෙනෙහි කරලා ආයතන අයෙන්ම සිදුවෙන්නා වූ සෑම අඩුවක්ම නිරෝධ කරලා මේ ලබාපු මිනිසත් භවයේ තුල ඉතුරු වෙලා තියෙන ආයස කාලය තුල සියලෝම අඩුපාඩු හදාගෙන නිර්වාණ සාන්තියටපත් වෙලා මේ භවයේ පිරිණිවෙන්නට අවශ්‍ය කටයුතු මේ ධර්ම දේශනාව තුළින් මේ කමඨාන තුළින් අප සියලු දෙනාටම සිදු වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි